තෙරුවන් සරණයි. සතිපට්ඨාන දේශනා මාලාවේ ඊළඟ දේශනාව තමයි අපි අද අරගෙන ඉන්නේ. අපි කලින් සති කලින් දේශනාවෙන් සඳහන් කරේ මේ බොජ්ජංග සම්බන්ධයෙන් තමයි කතා කරන්න පටන් ගත්තේ. ඒකේ සති සම්බොජ්ජංගය සම්බන්ධයෙන් කරුණු ටිකක් අපි ඉදිරිපත් කළා. ඉතින් අද කෙටියෙන් නමුත් ඉතිරි බොජ්ජංග කාරණා කොහොමද වැඩෙන්නේ අපි මේ ප්‍රායෝගිකව සතිය පුරුදු කරද්දි කියලා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ බෝධියට අංගයක් වෙනවා කියන අර්ථයෙන් බෝධිය කියලා කියන්නේ අපි මේ නිවන කියන එක සාක්ෂාත් කරන්න බලාපොරොත්තු වෙන යම් කිසි ක්‍රමයකට ඒ සඳහා මේවා හේතුකාරකයි මේවා නැතුව ඒක කරන්න බෑ කියන තමයි සාමාන්‍ය අර්ථය. ඉතින් මේ දැන් අපි කලින් සති සම්බොජ්ජංගය ගැන කතා කරේ. එතකොට මේ සති සම්බොජ්ජංගයේ ඉඳලා අනිත් කාරණා එකකට එකක් එකකට එකක් ලින්ක් වෙලා තමයි තියෙන්නේ. මේ කාරණා හතරට වෙන වෙනම පවතින්න බෑ. ලින්ක් වෙලා තියෙන්නේ. එතකොට දැන් සතිය හරහා තමයි මේක පටන් ගන්න. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි සතිය කියලා කියන්නේ වර්තමාන මොහොතට අවදි වෙන එක. එතකොට මේ වර්තමාන මොහොතේ තියෙන අරමුණත් එක්ක මනස පවත්වන එක. ඉතින් ඒකට අවදි වුණාම අවදි මනස දිගින් දිගටම සති ධාරාව අඛණ්ඩව පැවැත්වීමෙන් තමයි සමාධියක් දක්වා යන්නේ. එතකොට මේ දැන් ධානා වගේ දේවල් දන්න අය පොතේ දැනුම තියන අය දන්නවා මේ සමත භාවනාවෙන් ප්‍රථම ධානය කියන එක අපි සාක්ෂාත් කරාම ප්‍රථම ධාන සිතේ ධානාංග පහක් තියෙනවා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාගතා කියලා. එතකොට මේකේ විතක්කය කියන්නේ මොකක්ද? ඒක බණ පොතේ තියෙන වචනේ තමයි අරමුණට හිත නැංවීම කියන එක. ඉතින් ඕක තමයි අපි මේ සතිය කියන එක පුරුදු කරගෙන යද්දී අරමුණ මෙනෙහි කරන්න කියලා දෙන්නේ ඔන්න ඕක. ඒ කියන්නේ අපි හිතමු අපි පරයන්කයට ගිය වෙලාවක අපි කියනවා මූලික මූල කර්මස්ථානයේ මූලික අරමුණ තෝරගන්න අපි ඒක එක්ක හුස්ම වෙන්න පුළුවන් පිම්බීම හැකිලිම වෙන්න පුළුවන් මොකක් හරි. අපි හිතමු අපි තෝරගත්තේ හුස්ම කියලා. එතකොට අපි කියනවා හුස්ම දැනෙනකොට හුස්ම දැනෙන එකට අවධානය තියාගෙන බලන් ඉන්න. එතකොට ඒ හුස්ම දෙකට කැඩිලා පේන්න ගන්නවා ඇතුල් වෙන සහ පිට වෙන වශයෙන්. එතකොට මේ ඇතුල් වෙන පිට වෙන හුස්මේ අකණ්ඩව සතිය පවත්ව ගන්න අපි යොදන උපක්‍රමය තමයි අරමුණ මෙනෙහි කරනවා. ඇතුල් වෙන හුස්ම ඇතුල් වීම වශයෙන් පිට වෙන හුස්ම පිටවීම වශයෙන් නැත්නම් ආස්වාස ප්‍රස්වාසයේ විදියට තමන්ගේ මනසට වෙහිසක් නොවන ක්‍රමයකට අපි මේක නෝට් කරනවා, මෙනෙහි කරනවා, ලේබල් කරනවා. ඒක ඒකෙන් කරන්නේ අරමුණට අර ඒ හුස්ම කියන අරමුණට අපේ හිත පිට යන්නට නොදී නැවත නැවත අරමුණේ රඳවලා පවත්වා ගන්න තමයි අපි මේ මෙනෙහි කිරීම කියන උපක්‍රමය යොදන්නේ. ඒකට තමයි මේ විතක්කය කියලා කියන්නේ. අරමුණේ හිත පවත්ව ගන්න. ඉතින් මෙනෙහි කිරීම තියෙනකොට තමයි අපිට මුල් කාලේ ආධුනිකයෙක් විදිහට මේ සතිය කියන එක ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. මෙනෙහි කිරීම නැතුව සමහර යෝගින් ඔහේ බලාගෙන ඉන්න යනවා. දන්නේ නැහැ. එතකොට මනස නිකම්ම කම්මැලි කමට වැටෙනවා. එක්ක නිදිමතට වැටෙනවා. එහෙම නැත්නම් හිත නන්නත්තර යනවා. විසිරෙන්න පටන් ගන්නවා. ඇයි? අර හිතට පණ නැහැ අරමුණේ ඉන්න. මේ මේ මෙනෙහි කිරීමෙන් කරන්නේ හිතට පණක් හදලා දෙනවා. අරමුණේ සති ධාරාව අකණ්ඩව පවත්වාගෙන යන. ඒකට තමයි විතක්කය කියලා කියන්නේ. එතකොට ප්‍රථම ධානය සිතේ තියෙන දෙවනි චෛතසිකය දෙවනි අංගය තමයි ਵਿਚාරය. ඒකට බණ පොතේ දීලා තියෙන අර්ථ විග්‍රහය තමයි අරමුණ විග්‍රහ කරලා බලනවා නැත්නම් අරමුණ පිරිමදින ස්වභාවය. මොකද්ද මේ පිරිමදිනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අරමුණේ යථා ස්වභාවය දැක ගන්නවා අරමුණේ තොරතුරු බලනවා. ඕක තමයි අපි මේ විපස්සනාවේදී කියන්නේ සතිය පුරුදු කරගෙන යද්දී හුස්මට හිත ගත්තනම් හුස්මට අවධානය තියුවට පස්සේ මේ ඇතුල් වෙන පිට වෙන හුස්ම නිකාම ඇතුල් වෙනවා පිට වෙනවා ආස්වාස ප්‍රසවාස කියලා මෙනෙහි කර කර ඉන්නවා විතරක් නෙමෙයි අපි කරන්නේ ඒ හුස්මේ දැනෙන්නේ මොනවද? තොරතුරු මොනවද කියලා අපි බලන්න කියනවා. සක්මනකදී නම් දකුණවම වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කරද්දී යටිපතුලට දැනෙන්නේ මොනවද කියලා බලනවා. සක්මන ඔසවනවා, තබනවා කියලා මෙනෙහි කරනවා නම් එසවීමේ ක්‍රියාවලියේදී දැනෙන්නේ මොනවද? ඊට සාපේක්ෂව තැබීමේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අපි කියනවා. ඒකේ තොරතුරු බලන්න. දැනෙන්නේ මොනවද කියලා බලන්න කියලා. ඕක තමයි ਵਿਚාරය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අරමුණ විග්‍රහ කරලා බලනවා. අරමුණේ විවිධාකාර ආකාර සටහන් මොනවද කියලා බලනවා. අරමුණේ ස්වභාවය බලනවා. එතකොට තමයි අපිට විමසුම් නුවණ එන්නේ. එම නැත අපිට මේ අරමුණේ තොරතුරු නොබලන තාක් අපි මේක ඝන සංඥාවෙන් තමයි අරගෙන තියෙන්නේ. එතන තමයි තණ්හා දිට්ඨිමාන මමත්වාදී මේ කෙලෙස් වැඩෙන්නේ. අරමුණේ රසය හොඳින් වැටහෙන්නේ මේ ਵਿਚාරය හරහායි. විවිධ කෝණයන්ගෙන් අපිට මේක බලන්න පුළුවන් වෙනවා. දැන් සාමාන්‍යයෙන් බණ පොතේ තියෙන්නේ පංචස්කන්ධයම 11 ආකාරයකට දකින්න පුළුවන් යෝගාවචරයා මේ විදිහට බැලුවොත්. ඒක තමයි මේ කියන්නේ. එතකොට මේකට යෝනිසෝ මනසිකාරය සම්බන්ධ වුණාම මේ බැල්මට ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්න මුල්ම පියවර තමයි උතන. ඇයි මේ අපි හුස්ම කියලා හිතන් ඉන්න එක නෙමෙයි මේකේ බලන තොරතුරු හොයනකොට තියෙන්නේ වෙනම එකක්. අපි මේ දකුණ වම කියලා හිතන් ඉන්න එක නෙමෙයි තියෙන්නේ වෙන එකක් කියලා තේරෙනවා තොරතුරු බලද්දී. ඔසවනවා තබනවා කියලා අපි හිතන් ඉන්න එක නෙමෙයි මෙතන තියෙන්නේ කියලා අපිට තේරෙනවා තොරතුරු බලද්දී. එතකොට මේ විචාර චෛතසිකයට විචාර චෛතසිකයෙන් අරමුණේ තොරතුරු බලද්දී ඒකට යෝනිසෝ මනසිකාරය කියන එක ගන්න නම් කලින් සුතමේ ඥාණය තියෙන්න ඕනි මේ කරගෙන යන වැඩේ සම්බන්ධයෙන්. එතකොට තමයි නුවණ වැඩෙන්නේ තියෙන්නේ. මේ ධම්මවිචය සම්බොජ්ජංග කියන එකට අපි සාමාන්‍ය අර්ථය දෙන්නේ ප්‍රඥාව නුවණ කියලානේ. කියන්නේ මේ අරමුණේ යථා ස්වභාවය දැක ගන්නවා කියන එක වෙන ප්‍රඥාවක් නෙමෙයි. අරමුණේ යථා ස්වභාවය දැක ගන්න එක. එතකොට මේ විචාර චෛතසිකයෙන් තමයි අත් උදව්ව දෙන්නේ මුලින්ම ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩෙන්න. ඉතින් ওই විදිහට මේ අරමුණේ ස්වභාවයන් හඳුනගනිද්දී යෝගාචරය දිගින් දිගටම පුහුණු වෙද්දී ගොඩාක් වෙලාවට ගුරුවරයා උපදෙස් දෙනවා. හරි දැන් අරමුණේ ඔය තොරතුරු පේනවා කියන්නේ මෙයාට අරමුණත් එක්ක ඉන්න පුළුවන් කාලයක්. කියන්නේ මේ හටගත්තු අරමුණනේ අපි මුලින්ම දකින්නේ අරමුණේ මැද කොටසනේ කොඳුනාරටියනේ හුස්ම හටගත්තට පස්සේනේ අපිට අහුවෙන්නේ මුලින්ම දකුණවම කියන එක හටගත්තට පස්සේනේ අපිට අහුවෙන්නේ මුලින්ම සිතුවිල්ලක් හටගත්තට පස්සේනේ අපිට අහුවෙන්නේ මුලින්ම ඉතින් එතකොට ගුරුවරයා උපදෙස් දෙනවා මේ අරමුණේ මුල දකින්න කියලා. අරමුණේ හට ගැන්මේ ඉඳලාම සතිය පවත්වන්න කියලා. එතකොට මෙතනදී මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි අපි හිතමු අපි පරයන්කයට ගිහිල්ලා හුස්ම හුස්ම අපිට දැන් හුස්මත් එක්ක ඉන්න පුළුවන්. හුස්ම හටගත්තාම මේකේ තොරතුරු පේනවා විස්තර හොයාගන්න පුළුවන්. එතකොට හුස්මේ මුල දකින්න කියලා ගුරුවරයා උපදෙස් දුන්නාම අපිට මුල පේන්න කලින් අග තමයි පේන්න ගන්නෙ. කොහොමද ඒක වෙන්නේ? අපි හිතමු දැන් හටගත්තු ආස්වාසයට අපි සතිය තියාගෙන යන කොටක් අණ්ඩව සති ධාරාව පවත්තද්දී මුල බලන්න අදහස් කරනකොට දැන් හටගත්තු ආස්වාසයේ මුල බලන්න බෑනේ. හට අරගෙන ඉවරයි. එතකොට අපි කරන්නේ ඊළඟට අපිට හම්බ වෙන්නේ ප්‍රස්වාසය. එතකොට අපි උනන්දු වෙනවා ප්‍රස්වාසයේ මුල බලන්න. ප්‍රස්වාසයේ මුල බලන්න උනන්දු වෙනකොට අපි කරන්නේ මොකද්ද? හටගත්තු ආස්වාසය ගෙවෙන්න කම්ම අපි අකණ්ඩව සතිය තියන්න උත්සාහවත් වෙනවා. එතකොට ආස්වාසයේ ගෙවී යාම Nirodhe දැක්කට පස්සේ තමයි Nirodhe දක්වාම නිරුද්ධ වීම දක්වාම අකණ්ඩව සතිධාරාව තියුවොත් තමයි අපිට ප්‍රස්වාසය හට ගන්නකොටම ඊටාම ආරම්භක මොහොතේම අපිට ප්‍රස්වාසය අල්ලන්න පුළුවන් වෙන පළවෙනි වතාවෙම වෙන්නේ අපි තුන් ප්‍රස්වාසයේ යම්කිසි මට්ටමකට හට ගන්න තැනින් දැක්කට පස්සේ ඔන්න දැන් අකණ්ඩව ආස්වාස ප්‍රස්වාසය හට ගැනීමේ ඉඳලා මැද්දත් ගෙවිගෙන ගිහිල්ලා ඔන්න අන්තිම ගෙවෙනකම්ම බැලුවට පස්සේ ඔන්න ඊළඟට ඊළඟ ආස්වාසයේ හටගැන්මේ ඉඳලා බලන්න මනස උනන්දු වෙනවා. එතකොට ඒ නිසා තමයි අපි කියන්නේ මුල බලන්න කියලා කිව්වහම අපිට අග පේන්නේ අග පෙනිලා තමයි අපිට මුල පේන්නේ. එතකොට අරමුණක මුල මැදාග බලන්න කිව්වහම මේ පොතේ තියෙන රූලක් රූලක් විදියට මේ පොතේ තියෙන රීතියට මුල මැදාග පේන්නේ අපිට ඉස්සර වෙලාම ප්‍රායෝගික පුහුණුවේදී ඉස්සර වෙලාම අරමුණේ මැද තමයි අහුවෙන්නේ. මැද අහුවෙලා අග අහුවෙලා තමයි මුල අහුවෙන්නේ. ඉතින් පොතේ දැනුම පස්සේ යන යන අයට මේක විග්‍රහ කරලා දෙන්න බෑ. මොකද ප්‍රායෝගික පුහුණුව ආත්පසින් වෙනස්. පොතේ නීතියකට රීතියකට එක රූලකට අපිට ගන්නලා තියෙනවා. හැබැයි ওই විදිහට නෙමෙයි ප්‍රායෝගික ජීවිතය අත්දකින්නේ. එතකොට මේ අරමුණේ හටගැන්ම දැක්කහම මේ යෝගාවචරයට අරමුණ හටගැන්මේ හේතුව පේන්න ගන්නවා. අරමුණ අරමුණේ මුල දකින්නකොට තමයි අරමුණ හටගන්න හේතු වෙච්ච හේතු කාරණා ටික පේන්න ගන්නෙ. ඒ හේතු ටික දකිද්දී අර කලින් ඇති වුණු ධම්මවිචේ සම්බොජ්ජංගේ නුවණ තව ටිකක් වැඩෙනවා. ඇයි අපි මේ කලින් ආත්ම දෘෂ්ටි ආදියට යට වෙලා සමහරවිට අපි විසින් හද හැදුවා කියලා හිතන් හිටපු මේ දේවල් නෑ අපේ කිසිම පාලනයකින් තොර හේතුන්ගෙන් හටගත්තු දේවල් කියලා යට පේන්න ගන්නවා. නිකම්ම හටගත්තු ඒවා නෙමෙයි හේතුවක් සහිතව හටගන්නේ. එතකොට ඉතින් අරමුණේ අගත් පේනකොට එයාට තේරෙනවා ඇයි මේ අරමුණ ගෙවෙන්නේ අර හේතු කාරණා ටික බින්දිලා යනවා. ඉතින් මේ විදිහට තමයි ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මේ සති ධාරාව අරමුණක් එක අකණ්ඩව පවත්වද්දී අරමුණ හට ගන්නවාත් එක්කම සතිය පිහිටනවා නම් සිත එතන එතන එතන එතන සතිය පිහිටද්දී මේ අරමුණ ගැන කතන්දර ගොතන්න අපිට වෙලාවක් ඉන්නේ නැහැ. අරමුණ ගැන අමුතුවෙන් සංස්කරණය කරන්න අපිට වෙලාවක් ඉන්නේ නැහැ. අමුතුවෙන් චේතනා පහල කරන්න අපිට වෙලාවක් ඉන්නේ නැහැ. අරමුණ පවතින තාක් අරමුණ හට ගන්න මොහොතේ පටන් ගෙවෙන තාක් අකණ්ඩව සති ධාරාව පවතිනවා කිසිම තීන්දුව තීරණයකින් තොරව. එතනදී තමයි අර බාහිය දාරුචීරිය තෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දිත්තේ දිට්ඨ මන්තං සුත්තේ සුතමත්තං සිද්ධ වෙන්නේ ඔන්න ඔතෙන්දී. දැක්කනම් දැක්කා විතරයි. දැකපු එක හට දැකලා ඒක බින්දිලා යනකම්ම බලන් ඉන්නවා. එතනින් එහාට එයාට අමුතු කතන්දර ගොතන්න වෙලාවක් කියන්නේ නැහැ. මොකද එක අරමුණක් හට අරන් බිනිච්ච ගමන් අනික හට ගන්නවා. අතරක් නෑර මේක සිද්ධ වෙනවා. එතකොට දිට්ඨිය දිට්ඨ මත්තන් කියන්නේ ඔන්න ඔතනදී. දැක්ක දැක්ක විතරයි යාට කතන්දර ගොත ගොත ඉන්න හම්බ වෙන්නේ නෑ. සුතේ සුත මත්තන් ශබ්දයක් ඇහුණා ඇහුණා විතරයි ඒක එතනින් එහාට කතන්දර ගොතන්න වෙන්නේ නෑ. අකණ්ඩව සති ධාරාව පවත්නවා නම් ඔය හරහා ධම්මවිචේ සම්බොජ්ජංගේ ආයෙත් වැඩිනවා. ආයෙත් ඉවෝල් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ මෙන්න මේ විදිහට තමයි ධම්මවිචය කියන එක සතිය හරහා අකණ්ඩව ටිකෙන් ටික ටිකෙන් ටික ඉස්සරහට යද්දි මාර්ගඵල දක්වා මේක ටික ටික ගොනු වෙලා එන්නේ. ඔය මට්ටමට ආවහම ඔය ධම්මවිචය බොජ්ජංගේ හොම ටික ටික වැඩෙන්න ගත්තී යෝගාවචරයාගේ මේ සතිය දැන් පුහුණු කිරීමේදී එයා යම් යම් මට්ටමින් මේකේ ආනිසංස අත්දකිමින් ඉන්නේ. එයාට වැටහෙනවා. ඒ තැනදී එයාට අර කලින් තිබුණට වැඩිය වීරිය දෙගුණ තෙගුණ වෙලා එන්න ගන්නවා. ඒ කියන්නේ මේ තටමීමක් නෙමෙයි එන්නේ. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා වීරිය තුලාව කියලා. ඒ කියන්නේ මේ අමුතුවෙන් දඟලගෙන නලියගෙන වීරිය කරන්න ඕනේ නැහැ. වීරිය ඔටෝ ඇප්ලයි වෙනවා. ඒක වැඩිපුර වීරියකුත් නෙමේ අඩු වීරියකුත් නෙමේ සම සමබර සතිය ධම්මවිචයට සහයෝගය දෙන ඉන්ද්‍රිය ධර්මයන්ට සහයෝගය දෙන සමබර වීරියක් දක්වා මනස වැඩෙනවා. කියන්නේ මෙයා මේ මේ මට්ටමේදී අතහරින්න හිතෙන්නේ නැහැ යාට. අතහරින්න අතහරින්න හිතෙන්නේ හිතෙන්න ඕනි කියන සිතුවිල්ල එන්නේ නැහැ. මොකද එයාට නිකම්ම මේක එදිනදා ජීවිතේ වගේ සාමාන්‍ය තත්ත්වයට ඇප්ලයි වෙලා ඉවරයි. ඒ සක්මන පරයන්ක වශයෙන් එදිනදා වශයෙන් එයාට මේ ධම්මවිචේ වැඩෙන විදිහට සති ධාරාව පවත්වන්න එයාගේ මනස මේ වීරිය යම්කිසි ලෙවල් එකකට ඇවිල්ලා ඉවරයි. ඒ එතනදි තමයි මේ වීරිය කියන එක සම්බොජ්ජංග මට්ටමට එන්නේ. එයාට අමුතු ආයාසයක් ගන්න ඕනි නැහැ සතිය පවත්වන්න. අනායාසයෙන් සතිය පිරෙන තැනකට එනවා කි එනවා සතිය මම ඒක කලින් කිව්වා. ඒ මට්ටමට අනායාසයෙන් සතිය පිහිටන තැනටත් වීරියත් ඒහා සමානුපාතිකව සමබරව තියෙන්න ඕනේ. ඒ මට්ටමට මනස එනවා. වීරිය සම්පොජ්ජංග මට්ටමට. ඉතින් මේ විදිහට මේ මනස පවතිද්දි මේ බොජ්ජංග ධර්මතා ටික මනසේ පවතිද්දි යාගේ මනසට ඊටාම ප්‍රනීත සැපදායක ප්‍රීති ප්‍රමෝද මනසේ හට ගන්න පටන් ගන්නවා. සමහර විට ඒක කයටත් දැනෙන්න පටන් ගන්නවා. කයනොත් ඒ ප්‍රීතිය භුක්ති විඳිනවා වෙන්න පුළුවන්. මනසෙනොත් භුක්ති විඳිනවා. ඉතින් මේක හටගත්තු මුල්ම වකවානුවේදී මුල්ම පරිච්ඡේදයේදී ඒ ප්‍රීතිය ඇත්තටම භුක්ති විඳින්න යනවා වෙන්න පුළුවන්. එහෙම ගුරුවරයාගේ උපදෙස් නැතුව භුක්ති විඳින්න ගියොත් එයා මේ ප්‍රීතියේ ගිලෙන්න ඉඩ කඩ තියෙනවා. ප්‍රීතියට අහු වෙන්න ඉඩ කඩ තියෙනවා. එහෙම වුණොත් එයා මේ යන පුහුණුව ආපස්සට වැටෙනවා. ඒ නිසා මේ ප්‍රීතියේ ඉද්දි ඒකේ නොගිලි ඒකට අහු වෙන්නේ නැතුව ඒකට යට වෙන්නේ නැතුව හිටියොත් මේ ප්‍රීතියේ තියෙන ගොරෝසු ගති ටික කැඩිලා බිඳිලා අඩු වෙලා ගිහිල්ලා සංසිඳෙන්න පටන් ගන්නවා. ඔය ප්‍රීති මට්ටම තමයි ප්‍රීති බොජ්ජංග මට්ටම. ප්‍රීති සම්බොජ්ජංග මට්ටම. එතකොට මේ ගොරෝසු ගතිය කැඩිලා බිඳිලා ගිහිල්ලා සංසිඳෙන්න ගත්තාම පුදුමාකාර සැපයක්, සාහනයක්, සුඛයක් මනසට සහ කයට ගෙනල්ලා දෙනවා. ඒ පරයන්කයේ ඉද්දි ඒ දැනෙන සැපය, සුඛය පරයන්කෙන් නැගිට්ටත් කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැති මට්ටමකට යෝගාවචරයාගේ මනස එනවා. උකට තමයි පස්සද්ධිය කියලා කියන්නේ. සංසිඳිලා තියෙන්නේ. එතනදී පරයන්කයට ගිහාම එයාගේ ඇඟිල්ලක්ව හොල්ලන්න හිතෙන්නේ එයාට. ඒ තරමටම අර සැපේ අර සංසිඳුණු ගතිය එයාට පහසුවක් භුක්ති විඳින්න අවශ්‍යයි. එයාට ඇහිපියක් හෙලන්න හිතෙන්නේ නැහැ. පරයන්කය ලෙහන්න හිතෙන්නේ නැහැ. ඊ타ම සංසිඳුණු සාමකාමී තත්වයක් සිතකය දෙකේ ඇති වෙනවා. කාය චිත්ත දෙකේම හොඳ සංසිඳීමක් එනවා. ඒ පස්සද්ධි සම්පෝඥංග මට්ටම අන්න ඒ සුඛය ආවොත් තමයි සමාධිය කියන එක ගොඩ නැගෙන්නේ. ඒ සංසිඳීම නැතුව අර ප්‍රීතිය හරහා ආපු සංසිඳීම හටගන්නේ නැතුව සමාධියක් කියන එකක් ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට ඒ සමාධිය ඇති වුණු මට්ටමේදී සමාධිය තියෙන තැනදී තමයි අපිට මේ දේවල් වල ඇති හැටිය ඇති හැටියෙන් දකින්න පුළුවන්කම එන්නේ. දැන් මේ අපි කතා කරන්නේ විපස්සනාවට අදාළ සමාධියනේ. මේ සමාධිය අරමුණ හටගන්නවත් එක්කම අත නෑර අරමුණ හටගන්නවත් එක්කම අරමුණ අත නෑර අකණ්ඩව සති ධාරාව පැවැත්වීම තමයි මේ සමාධිය කියලා කියන්නේ. එතකොට වෙන්නේ මොකක්ද? මේ දේවල් වල යථා ස්වභාවය හරියටම පේන්න ගන්නවා. ධර්මතාවල ස්වභාවයන් පේන්න ගන්නවා. වෙන මුකුත් නෙමේ තියෙන ස්වභාවයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක. අනිත්‍ය කියන්නේ මේක වේගෙන් වෙනස් වෙන එක පේන්න ගන්නවා අර අර සමාධිය නිසා. ඒ වෙනස් වීම නිසාම පෙලීමක් තියෙන බව දැනෙන්න ගන්නවා. Tamanට කිසිම විදිහකින් අධිකාරීත්වයක් පවත්වන්න බැරි බව. පාලනයට නතු කරන්න බැරි බව පේන්න ගන්නවා. ඉතින් සමත යෝගියාගේ සමාධියේ තියෙන වෙනස තමයි සමත යෝගියා ඒ සමාධියට ගිලෙනවා. එයා ඒකට පෙරේත වෙනවා. ඒකේ ගිලිලා ඉන්නේ. ඒකට කිඳා බහැලා ඉන්නේ මත් වෙලා ඉන්නේ. හැබැයි විපස්සනා යෝගියා මේ සමාධිය හරහා අරමුණේ යථා ස්වභාවය දකිනවා. ඕක තමයි මේ දෙකේ තියෙන වෙනස. ඉතින් මේ අරමුණේ යථා ස්වභාවය දකිනකොට තමයි ඒ කියන්නේ සමාධි සම්බොජ්ජංගය හරහා තමයි උපේක්ෂාව එන්නේ. ඇයි අරමුණේ යථා ස්වභාවය දකිනකොට එයා මේ අරමුණු කෙරෙහි මධ්‍යස්ත වෙනවා. ඇයි ඇත්ත පේනවනේ දැන්. අරමුණේ යථා ස්වභාවය ඇත්ත පේනකොට එයා මේවට ඇලි ගැලි ඇලෙන්න ගැටෙන්න කාමසුඛල්ලිකානුയോഗ අත්තකිලමතානුയോഗ කියන අන්ත දෙකට වැටෙන්නේ නැහැ. මොකද දැන් එයාට අරමුණේ ඇත්ත පේන නිසා. මේ තැනට ආවහම තමයි අපේ හිත මැද්දට එන්නේ. නිතරම මධ්‍යස්තව මනස පවතින්නේ උපේක්ෂාවේ තියෙන්නේ. එතකොට ප්‍රිය අරමුණක් ආවත් අප්‍රිය අරමුණක් ආවත් එයා රාග ද්වේෂ වලින් අහු වෙන්නේ නැහැ. එයාට ඇහැට ඇහැට මොන ප්‍රිය අප්‍රිය රූප පෙනුනත් කනට කනට දිවට කයට නාසයට මනසට මේ ප්‍රිය අප්‍රිය අරමුණු සාමාන්‍ය ජීවිතයේ ප්‍රියයි අප්‍රියයි කියන අරමුණු ආවට එයා ඒවට ඇලෙන්නේ හෝ ගැටෙන්න යන්නේ නැහැ. එයාට ඒ ඔක්කොම එක්තරා අරමුණක් විතරයි. මධ්‍යස්ත වෙනවා එක්තරා අරමුණක් විතරයි මොන අරමුණක්ද අර ධර්මතාවයන්ට යට වුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන්ට යට වුණු අරමුණක් විතරමයි මේ ප්‍රිය අප්‍රිය සියලුම අරමුණු ඒ නිසා තමයි යාගේ මනස උපේක්ෂාවට එන්නේ මෙන්න මේ තැනදී යෝගාචරයට අර අන්ත දෙක අතහැරෙනවා. එතනදී තමයි යාර සම්ප්‍රදායික ධර්මයේ දන්න අය දන්නවා මේ භාවනා මධ්‍යස්ථානවල ප්‍රසිද්ධ වැකියක් තියෙනවා ඇස් පෙනුනට අන්ධෙක් වගේ ඉන්න කන් ඇහුනට බීරෙක් වගේ ඉන්න හැකියාව තිබුණාට මල කඳක් වගේ ඉන්න මොලේ තිබුණාට මෝඩෙක් වගේ ඉන්න කියලා ඔන්න ඔය මට්ටම එන්නේ ওই තැනදී. ඕවා ඕවා අපිට බෝඩ් වල ගහන්න පුළුවන් හිතලා ගන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා ප්‍රායෝගික පුහුණුවත් එක්ක මනසට ඇප්ලයි වෙන දේවල්. අන්ධෙක් වගේ ඉන්නේ එතකොට. මොකද දැන් එයාගේ මනස උපේක්ෂයි. දැක්කට දැක්කේ නෑ වගේ එයාගේ මනස ඔටෝ එනවා එතනට. පවතිනවා. ඇහුණට බීරෙක් වගේ. ඇහෙන්නේ නැතුව නෙමෙයි එයාට ඒවට ඇලීම් ගැටීම් පවත්වන්න අවශ්‍ය නෑ. මනස මධ්‍යස්ථයි, උපේක්ෂයි. තමන්ට කායික බලය ඕන තරම් තියනවා වෙන්න පුළුවන්. හැබැයි මල කඳක් වගේ ඉන්න පුළුවන්. කොච්චර දේවල් තේරුණත් අන් උස්සගෙන යන්නේ නෑ. මෝඩෙක් වගේ ඉන්න පුළුවන්. ඒ මේ වොජ්ජංග මට්ටමේ උපේක්ෂාව ආවට පස්සේ ඉතින් මේකට අපේ ලොකු සාංශේ දෙනවා හරි ලස්සන වචනයක්. ඕකට කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. කියන්නේ මොනම විදියකටවත් ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැහැ. ඇල්ලිලා හෝ ගැටිලා ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැහැ. මැද්දේ ඇල් වතුර වගේ ෆ්‍රීස් වෙලා වගේ. ඒක ඒක උපේක්ෂාවක්. අහු වෙන්නේ නැහැ අරමුණු වලට. ඉතින් ඔය ඔය මේ බොහොම සරලව මේ කාරණා ටික කිව්වේ. ඕක හැම සක්මන පරයන්ක එදිනදා වශයෙන් හැම තැනකදීම ඕක මනසට ගැළපිලා එනවා. ගලප ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒක මේ ප්‍රායෝගික පුහුණුවත් එක තමයි එන්නේ. දැන් මේ වෙනකොට අපි ඉන්නේ ධම්මානුපස්සනා කොටසේ, කායානුපස්සනා කොටසත් එක දිගටම දිගටම වේදනා චිත්ත මේවා පුහුණු වෙවි ඇවිත් ටිකෙන් ටික ධම්මානුපස්සනා කොටසටත් ඇවිල්ලා මේ ධර්මානුපස්සනා කොටස කියන්නේ ධර්මතා ධර්මතා වශයෙන් තේරුම් ගන්න එකක් නේ. ඉතින් මේ දකින්නේ මනසේ ස්වභාවික తত্ত্বය, ජීවයේ ස්වභාවික తত্ত্বය, ලෝකයේ ස්වභාවික తত্ত্বය ධර්මතාවයක් විතරයි පවතින්නේ. උපේක්ෂාව තමයි කෙලවර වෙන්නේ බොජ්ජංග මට්ටම් වලදී. ධර්මතාවයක් මේ ලෝකේ පවතින්නේ ඒකට කිසිම විදිහක ප්‍රතිචාරයක් දක්වලා වැඩක් වෙන්නේ නැහැ. එතකොට තමයි මේ ෆ්ලෝ එකත් එක්ක ෆ්ලෝ වෙන්න පුළුවන් මානසිකත්වය එන්නේ. ඉතින් ඔය බොජ්ජංගක ටික මම බොහොම කෙටියෙන් විස්තර කරේ. ප්‍රායෝගික පුහුණුව කරගෙන යන අයට උපකාර වෙයි කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී ඊළඟ කොටසින් මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.